නිවන්නට බව ගිමන් දෙසූ සදහම් නිවන් ආදිත්ත පරයාය සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම සේවාව ඇසල පුන් පොහෝ දිනකයි ආරම්භ වුණේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය කොටස් 9කින් යුක්තයි. ඒ කොටස් නවයට කියනවා නවාංග ශාස්ත්‍රූ ශාසනය කියලා. මම ඔබට එය කෙටියෙන් හඳුන්වන්නම්. බොහෝ දෙනෙක් ඒ දන්නේ නැති නිසා. නවාංග ශාස්ත්‍රූ ශාසනය උන්වහන්සේගේ ප්‍රධාන දේශනා සියල්ලටම කියනවා සූත්‍ර කියලා. ඒ සූත්‍ර කියන කොටසේ ගාථා ආදිය නැහැ. ධර්ම කරුණු විස්තර කෙරෙනවා. ඊළඟට සමහර දේශනා තියෙනවා උන්වහන්සේ ධර්මය දේශනා කරලා දේශනා කරපු ධර්මය හකුලුවා ගාතාවකින් ප්‍රකාශ කෙරෙනවා. එතකොට දේශනාවකුයි ගාතාවයි දෙකම තියෙනවා. අන්න ඒකට කියනවා ගෙය්‍ය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් යම් ධර්ම කරුණු මාත්‍රිකා අරගෙන විස්තර කරගෙන යනවා. ඒකට කියනවා වෙය්‍යාකරණ කියලා. දැන් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව වෙය්‍යාකරණ සූත්‍ර දේශනාවක්. ඒකේ අන්තිමට තියෙනවා ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් බංජමානේ ආයාස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ආදී වශයෙන් මේ වෙය්‍යාකරණය වදාරන කල්හි කියලා. සමහර අවස්ථාවලදී උන්වහන්සේ දේශනාවක් කරන්නේ නැහැ. යම් යම් සිද්ධියක් වුණාම උන්වහන්සේ ගාතාවක් වදාරලා නිශ්ශබ්ද වෙනවා. එතකොට දේශනාව බවට පත් වෙන්නේ ඒ ගාතා. ධම්මපදයේ වගේ අපට හම්බ වෙන්නේ ඒවා. සමහර අවස්ථාවලදී උන්වහන්සේ ප්‍රසාද සංවේග ඇති වෙනකොට දැන් අපේ කටින් පිට වෙන්නේ අයියෝ අම්මෝ අනේ අපොයි කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේට ප්‍රසාද සංවේග ඇති වුණාම උන්වහන්සේගේ හදවතේ ඇති හැඟීම ගාථා වලින් පිට වෙනවා. ඒවාට කියනවා උදාන කියලා. ඒවත් ධර්මයමයි. සමහර දහම් කරුණු උන්වහන්සේ තහවුරු කරලා ප්‍රකාශ කරනවා. මේක මෙහෙම වෙනවා නම් මේක මෙහෙම වෙනවා නම් කියලා. ඒකට කියනවා ඉතිඋත්තක කියලා. ඊළඟට උන්වහන්සේගේ ජීවිතේ ආපස්සට බලලා අතීත ජීවිත තොරතුරු උන්වහන්සේ හෙළිදරව් කරනවා. ඒ වාට කියනවා ජාතක. බුදුවරයන්ට විෂය වන ආශ්චර්ය අద్භූත දේවල් කියනවා. ඒවා හෙලි කරනවා. ඒවා අద్භූත ධම්ම. ඊළඟට සමහර දේශනා තියෙනවා ප්‍රශ්නය අහනකොට උත්තර දෙනවා. ඒ වාට කියනවා වේදල්ල කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ඒ ශෛලීන්ට අනුව තමයි නවාංග ශාස්ත්‍රූ ශාසනය වෙන්නේ. ඉතින් අවුරුදු 45ක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මය. දැනට ඉතින් 18000ක වගේ දේශනා ප්‍රමාණයක් අපට වාසනාවට ලැබිලා තියෙනවා. අති විශේෂ දේශනාවක් මහමෙවුනාව මගින් ක්‍රියාත්මක කරපු වැඩසටහන් මගින් සැදැහැවතුන්ට එකින් එක සූත්‍ර දේශනා ශ්‍රවණය කරන්න ලැබෙනවා. අද මම ඔබට උගන්වන්නේ කලාතුරකින් අහන්න ලැබෙන එකක්. මේ දේශනාව නිතර අහන්න ලැබෙන්නේ නැහැ. හැබැයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඔබට මතකයි අරිට්ට ඇමතියා ප්‍රධාන සිංහල පිරිසක් පැවිදි කළා. එතකොට ඒ පැවිදි කරපු පැවිදි ස්වාමින් වහන්සේලාට ඉස්සෙල්ලාම කරපු දේශනාව. අපි දැන් මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ දේශනාවල් අපි කතා කරන්නේ නෑනේ. හැම තිස්සෙම අපි අර චූලහත්ති පදෝපම සූත්‍රය ගැන කතා කරමින් යනවා ඇර ඉතුරු දේශනා ගැන වගක් නැතුව ඉන්නවා. දැන් මේ තියෙන්නේ ලංකාවේ ස්වාමින් වහන්සේලාට මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි කරලා හිට පළවෙනිව කළ දේශනාව. අපි මඟඵල ලැබිය යුත්තේ ඇයි? බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කලින්ම දේශනා කළේ. මේ සූත්‍ර දේශනාවේ නම ආදිත්ත පරියාය සූත්‍රය. මේ දේශනාවේ විශාල ගැඹුරු කාරණාවක් විස්තර කෙරෙනවා. මේ ජීවිතය තුළ තිබෙන බරපතල ප්‍රශ්නයක් විස්තර කරනවා. විසඳුමත් දේශනා කරනවා. ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවෙන්. මේ සූත්‍ර දේශනාව ඔබට ඉගෙන ගනිති තේරේවි ඇයි අපි මගඵල ලැබිය යුත්තේ කියා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුත්තේ ඇයි කියලා හොඳට තේරෙන දේශනාවක් මේ ආදිත්ත පරයාය සූත්‍රය. ගිනි ගැනීම ගැන කියවෙන ධර්මයක්. ආදිත්ත කියන්නේ ගිනි ගන්නවා. ගිනි ඇවිලුනාම ආදිත්ත කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මම ධර්මයක් දේශනා කරන්නම් මේක ගිනි ඇවිලීමක් ගැන මොකක්ද මේ ගිනි ඇවිලීම කියනා වූ ධර්මය බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය මතක තියාගෙන ඒ රූපයේ නිමිති අරගෙන ඒ රූපය කෙරෙහි ආශ්වාදයෙන් ගැලී ඊට අනුකූලව විඥාණය පවත්වනවාට වඩා හොඳයි ගිනිගත්තු රත් වෙච්ච යකඩ පත්‍රකින් ඇහැ අතුල්ලා ගන්න එක. මොකද හේතුව ඇහෙන් රූපයක් බලලා රාග සහිතව විඥාණය පැවැත්වුවොත් තස්මින් චේ සමයේ කාලංකරෙය්‍ය ඒ වගේ වෙලාවක පුද්ගලයෙක් මැරෙනවා නම් ඨාන මේතං විච්ඡති මෙන්න මේක සිද්ධ වෙනවා එක්කෝ එයා නිරයේ උපදිනවා එක්කෝ තිරිසන් ලෝකයේ උපදිනවා වසඟ ඌ සිතක උරුමය එතකොට බලන්න මේ විඥානයේ ක්‍රියාකාරීත්වය අපිට පේන්නේ නැහැ දැන් අපි මේ බාහිර ලෝකයට වසඟ වෙලා ඉන්නවා. අපිට මේ ශාසනික කාර්යයේ බරපතලකම පේන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයේ අපි වටිනාකම හඳුනාගන්නේ නැතුව. විලාසිතාවක් වූ භාවනාව අපිට සමහර විට හිතෙන්න පුළුවන් හරි වැඩක් නෙමේ තරුණයෝ මහාන වෙනවා හරි වැඩක් නේ භාවනාව විලාසිතාවක් වෙලා. හරි වැඩක් නේ ඔක්කොම මහන වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම මහන වුණොත් දුක ඉවරයිනේ. ඉතින් හරි වැඩක් නේ මේ භාවනා කරන්න පටන් අරන්නේ. මේක කියන්නේ බුද්ධ දේශනාව ගැන අවබෝධයක් නැතිකමට. දැන් බලන්න මේ දේශනාවේ තියෙන විශේෂත්වය. දැන් බලන්න අපේ හිත යම්කිසි රූපයක් දැක්කට පස්සේ අපි හිතමු සරාගී වුණා කියලා. සරාගී හිතක් අපිට ඇති වුණා. අපේ හිත ඒකට බැඳෙනවාද නැද්ද? අපේ විඥාණය ඊට බැඳිලා ක්‍රියාත්මක වෙනවාද නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ වෙලාවක මැරුණොත් නිරයේ යනවා. ඒ වගේ වෙලාවක මැරුණොත් තිරිසන් ලෝකයේ උපදිනවා. ඇසෙන හඬට බැඳුනොත් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කනින් ශබ්ද අහනවා. ඒ කනින් අහන ශබ්දයේදී අහන්නා වූ ශබ්දය මුල් කරගෙන රාග සහිතව ඒකේ ආස්වාදයක් පතාගෙන ලබා ගන්න හිතාගෙන විඥාණය පවත්නවා නම් පින්වත් මහණෙනි ඊට වඩා හොඳයි හාත්පස ඇවිලාගත්තු ගිනිදැල් සහිත තියුණු යකඩ උලක් කනේ අතුල්ලන එක. ඒ වගේ කනෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දයට රාගයක් ඇති වෙලා ඒ ශබ්දයට ඇතිවෙච්ච රාගය පවත්වන්න ගියොත් ඒ බැඳිච්ච විඥාණයෙන් යුක්තව ඉන්න වෙලාවක මැරුණොත් මේ ගති දෙකෙන් එකක උපදිනවා කියනවා. එක්ක නිරයේ යනවා එහෙම නැත්නම් තිරිසන් අපායේ උපදිනවා. දැන් බලන්න මේ ධර්මයට ආපු නැති කෙනෙකුට මේ අනතුර නැද්ද? මේ ධර්මයට ආපු නැති අයට මේ අනතුර තියෙනවා. සුවඳට ආසා හිතෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි නාසයෙන් ගඳ සුවඳ ආග්‍රාණය කරනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රාණය කරද්දී මේ සුවඳට හෝ ගඳට ඇතිවෙනවා රාගය හෝ ගැටීම. ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ විඥාණය ක්‍රියාත්මක වෙනවා නාසයෙන් දැනගත්තු ගඳ සුවඳ අනුව. ඉතින් ඒකෙදි බුදුරජාණන් වහන්සේ වදාලා නිමිත්තස්සාද ගතිතංවා භික්කවේ විඤ්ඤාණං ඒ නිමිත්තේ ආස්වාදයට මුසපත් වෙලා විඤ්ඤාණය පවතිද්දී ඒ වගේ වෙලාවක මැරුණොත් නිරයේ උපදිනවා එහෙමත් නැත්නම් තිරිසන් අපායේ උපදිනවා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඊට වඩා හොඳයි හාත්පස ගිනිගත් රත් වෙච්ච නියනකින් නහය අතුල්ලා ගන්න එක. නහයට දැනෙන සුවඳේ ආස්වාදයට ගිජු වෙලා විඥානය පවත්වනවාට වඩා රත් වෙච්ච ගිනිගත්තු නියනකින් නහය අතුල්ලන එක හොඳයි කියනවා. රස නහර පිනායයි අපිද අපායට යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ දිවට රස දැනෙනවා. දිවට රස දැනුණට පස්සේ ඒ රසයට ගිජු වෙලා මේ විඥාණය පවත්වන්න ගියොත් රසයට ගිජු වෙලා විඥාණය පවත්වනවාට වඩා හොඳයි රත් වෙච්ච ගිනිගත්තු දැලි පිහියක් අරගෙන මේ දිව අතුල්ලලා ගන්න එක. මොකද හේතුව ඒ දිවට දැනෙන රසයට ඇලිච්ච විඥාණයෙන් යුතුව වාසය කරන්න ගියොත් එයා නිරයේ උපදිනවා. එහෙමත් නැත්නම් තිරිසන් අපායේ උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි කයට පහස ලැබෙනවා. කයට ලැබෙනා වූ පහසේ ඇති ආස්වාදයට ගිජු වෙලා විඥාණය පවත්වනවාට වඩා හාත්පස රත් වෙච්ච ගිනිගත්තු සැතකින් මේ ශරීරයේ රහිනවා නම් රැහැලා දානවා නම් ඊට වඩා හොඳයි කියනවා ආස්වාදයට ගිජු වෙච්ච විඥානයක් පවත්වනවාට වඩා ආස්වාදයට ගිජු වෙච්ච විඥානයක් පැවැත්වීම හේතුවෙන් ඒ මොහොතේ එයා මැරුණොත් ඒ මොහොතේ එයා නිරයේ උපදිනවා එහෙමත් නැත්නම් තිරිසන් අපායේ උපදිනවා. නින්දට රැවටෙන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඇහැරගෙන ඉන්න වෙලාවේ අකුසල් දේවල් කල්පනා කර කර ඉන්නවට වඩා අසමගිය ඇති වෙන දේවල් බින්දෙන දේවල් පිරිසේ සමගිය කඩාකප්පල් වෙන දේවල් අකුසල් කල්පනා කර කර ඉන්නවාට වඩා නිදාගන්න එක හොඳයි. මේක කියනවා සොත්තං කෝ පනාතං භික්කවේ ජීවිතං වදාමි. පින්වත් මහණෙනි, නිନ୍ଦ කියලා කියන්නේ ජීවිතයේ ඵල රහිත බව. මොනහං ජීවිතානං වදාමි. නිନ୍ଦ කියලා කියන්නේ ජීවිතයේ මුලා වෙච්ච බව. නමුත් ඒක හොඳයි කියනවා ඇහැරගෙන අකුසල විතර්ක කර කර ඉන්නවට වඩා. ඔබත් මේ ගැටලුවෙන් බේරෙන්න. දැන් පින්වතුනි ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් ආයතන 6ම සම්බන්ධයි. ඇස ගැන කතා කළා, ඊළඟට කන ගැන කතා කළා, නාසය ගැන කතා කළා. දිව ගැන කතා කළා, කය ගැන කතා කළා, මනස ගැන කතා කළා. මේ අනතුර තියෙන්නේ අශෘතවත් පෘ탁ජනයාටයි. අශෘතවත් පෘ탁ජනයා මේ අනතුර දන්නේ නැහැ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඊට වෙනස්. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා ශ්‍රද්ධාවට පැමිණීමෙන්. ශ්‍රද්ධාවට පැමිණෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ යාමෙන්. ඊළඟට ශ්‍රී සද්ධර්මයේ සරණ යාමෙන්. ශ්‍රද්ධානුසාරී වෙච්ච කෙනා ධම්මානුසාරී වෙනවා. ධම්මානුසාරී වෙනකොට අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් බලනවා. අනතුරෙන් අත්මි දෙන්නට නම් මේ ධර්ම මාර්ගයට පැමිණිච්ච කෙනාට මේ අනතුර නෑ. මේ බලන්න. తත්‍ර භික්කවේ ශ්‍රුතවා අරිය ශාවකෝ ඉති පටිසංචික්කති. පින්වත් මහණෙනි. මේ කාරණය ගැන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ විදිහටයි කල්පනා කරන්න කියනවා. කොහොමද? තිත්තති නාම තත්තාය අයෝ සලාකාය අදිත්තාය සම්පජලිතාය සම්පජ්ජාය සජෝති භූතාය චක්කු ඉන්ද්‍රියාය සම්පලිට්ටං මේ ඇහි ගිනිගත්තු යකඩ පතුරකින් මේ ඇහැ හූරනවට වඩා මට මේ දේ කරන්න පුළුවන් මොකද්ද ඉති චක්කුං අනිච්චං මේ ඇස අනිත්‍යයි රූපා අනිච්චා රූප අනිත්‍යයි. චක්කු විඤ්ඤාණං අනිච්චං ඇසේ විඤ්ඤාණය අනිත්‍යයි. චක්කු සම්පස්සෝ අනිච්චෝ ඇසේ ස්පර්ශය අනිත්‍යයි. යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උපපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වාපි අනිච්ඡං ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වූ යම් සැප විඳීමක් දුක් විඳීමක් උපේක්ෂාවක් ඇද්ද එයත් අනිත්‍යයි අන්න ඒ විදිහට කල්පනා කරන කෙනාට අර විඥානයේ නිමිත්තේ ආස්වාදයට ගිජු වෙලා පවතින්නේ නැතුව යනවා අපායෙන් නිදහස් වෙන්නේ මෙහෙමයි දැන් බලන්න මේ ක්‍රමයෙන් තමයි අපායෙන් ගැලවෙන්න තියෙන්නේ. එතකොට අපිට පැහැදිලිව පේනවා අපිව මේ අපායෙන් නිදහස් කරනවා කියන එක දුකෙන් අපිව බේරා ගන්නවා කියන එක බාහිර කෙනෙක් විසින් කරන දෙයක් නෙමෙයි. ඒක කරන්න තියෙන්නේ කවුද? තමාමයි. අපායේ උපත කරා ගෙන යනවා කියන එකත් බාහිර කෙනෙක් කරන දෙයක් නෙවෙයි. තමා නොදන්නාකම නිසා මේ විඥානයේ ක්‍රියාකාරීත්වය ඒ විදිහටම යන්න දෙනවා. එතකොට තමයි මෙන්න මේක සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයේ ආස්වාදයට ගිජු වෙලා විඥාණය පැවැත්වුවොත් මොකද වෙන්නේ? ඒ වෙලාවේ මැරුණොත් නිරයේ හෝ තිරිසන් යෝනියේ උපදිනවා කියනවා. නිරයේ හෝ තිරිසන් යෝනියේ උපතකට බර ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාද අශ්‍රුතවත් පෘථග්ජනයාද බලන්න මේ භයානක ඉරණමක් කරා යනවා අශ්‍රුතවත් පෘථග්ජනයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය බවට අපි පත් වෙන්නේ අශ්‍රුතවත් පෘථග්ජනයෝ වෙලා ඉන්නට නෙවෙයි අපි මේ ශ්‍රාවක භාවයට පත්වෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් බවට පත්වෙන්නයි. දැන් බලන්න අශ්‍රුතවත් පෘථග්ජනයාට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊට වඩා හොඳයි කියනවා මොකක්ද? ඇහෙන් රූපය දැකලා ආස්වාදයේ ඇලිලා විඥාණය පවත්වනවාට වඩා හොඳයි කියනවා රත් වෙච්ච යකඩ පතුරකින් ඇහැ අතුල්ලා ගන්න එක. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම නෙවෙයි කියනවා. ඒකෙදි බලන්නේ කොහොමද? ඇස අනිත්‍යයි. මෙන්න ඇසේ යථා තත්වය. ඇස අනිත්‍යයිද? ඔව්. අනිත්‍ය කියන ඇසේ ලක්ෂණ මොනවාද? ඇස වයසට යනවා. ඇස ලෙඩ වෙනවා. ඇස ජරාවටපත් වෙලා මැරිලා යනවා. අනිත්‍ය දෙයකටද නিত্য දෙයකටද එහෙම වෙන්නේ. එහෙමනම් ඇස අනිත්‍යයි. ඇසට පෙනෙන රූප අතර ඔබට දකින්නට ලැබෙනවාද නিত্য වූ රූප? නෑ. අපිට දකින්නට ලැබෙන්නේ අනිත්‍ය වූ රූපයක්මයි. වෙනස් වෙන රූපයක්මයි. නැසී යන රූපයක්මයි. තමාගේ වසඟයට පවත්වන්න බැරි රූපයක්මයි. එතකොට එයා අවබෝධ කරගන්නවා ඇසත් අනිත්‍යයි, ඇසට පේන රූපත් අනිත්‍යයි කියලා. ඇහි විඥාණය කියලා කියන්නේ දැන් අපි ඇහැ යොමු කරනකොට යම්කිසි පැත්තකට ඒ යොමු කරන්නේ මානසිකාරයෙන්. මොකෙන්ද අපි එහෙනම් යොමු කරන්නේ? මානසිකාරයෙන්. මානසිකාරය කියන එක අයිති නාමයකට. මානසිකාරය යොමු කළාම මේ රූපයේ ඡායාව ඇහැට වැටෙනකොටම ඇහි හට ගන්නවා විඥාණය. එතකොට මොකද වෙන්නේ? ඇහැයි විඥාණයයි එකතු වෙනවා. එකතු වෙලා මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඇලෙන හෝ ගැටෙන එක සිද්ධ වෙන්නේ. ඒ එකතු වීමට කියනවා ස්පර්ශය. එහෙමනම් මේ සිදුවීම දකින්න නම් අපි තමා තුළ තමයි සිහිය පිහිටුවන්න ඕනේ. මොහොතින් මොහොත වෙනස් වෙන තමා තුළ සිහිය පිහිටුවලා ඇහෙන් රූප බලද්දී ආශ්වාදයේ ගැලිච්ච විඥානය ක්‍රියාත්මක වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ඒ ඇහැයි රූපයයි විඥානයයි එකතු වීමේ ස්පර්ශය නিত্যද අනිත්‍යද අනිත්‍යයි. දැන් මේ පැත්ත බලලා මේ රූපේ පෙනිලා අනිත් රූපේ බලනකොට මේ ඇහත් අනිත්‍යයි. රූපෙත් අනිත්‍ය වෙලා. විඥානයත් අනිත්‍ය වෙලා. ස්පර්ශයත් අනිත්‍ය වෙලා. විඳීමත් අනිත්‍ය වෙලා. මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒක තමයි බලන්නේ. ඇහෙන් රූපයක් දැක්කාම ආශ්වාදයකට ගිජු වෙලා ඉන්නේ නෑ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. එයා බලන්නේ මේ සිද්ධියේ තියෙන අනිත්‍ය බව. මේ සිද්ධියේ තියෙන ඇත්ත తত্ত্বය. බලද්දී එයා දකිනවා ඇහත් අනිත්‍යයි රූපත් අනිත්‍යයි. ඇහි විඥානයත් අනිත්‍යයි. ස්පර්ශයත් අනිත්‍යයි, විඳීමත් අනිත්‍යයි. විඳීම කියන්නේ ඇහෙන් රූපයක් දකිද්දී ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනවා. ඒ එකතු වෙනකොට අපි ගත්තොත් ඒ ස්පර්ශයේ තියෙන සැප විඳීමක් විදිහට නම් අපිට සැප විඳීමක් දැනෙනවා. එතකොට ඒ සැප විඳීම දැනෙනා වූ ස්පර්ශය නැති වෙච්ච ගමන් විඳීමට මොකද වෙන්නේ? නැති වෙලා යනවා. එතකොට ස්පර්ශය ඇති වෙන්නේ දුක් විඳීමකට නම් දුක් විඳීම ඇති කරන දෙයක් නම් ස්පර්ශයේ තියෙන්නේ. අපිට දැනෙන්නේ මොකද්ද? දුක් විඳීම දැනෙනවා. ඊළඟට දුක් විඳීම ඇති වෙන ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා. විඳින දේ හරියටම අඳුන ගන්න. අපි ගත්තොත් දැන් මෙහෙම එකක් ඔන්න අපි කුණු වෙච්ච සතෙකුගේ මල සිරුරක් හෝ කුමක් හරි එකක් දකුණු පැත්තට ඔළුව හරවලා බලනකොට තියෙනවා. ඔන්න ඇහැයි රූපයයි විඥානයයි එකතු වුණා. එතකොට අපිට ඇති වෙන්නේ සැප විඳීමක්ද දුක් විඳීමක්ද? අපි අනිත් පැත්ත බලනකොට ලස්සන මල් ගොඩක් තියෙනවා සුවඳ හමනවා. එතකොට මොහොතින් මේ දෙක වෙනස් වෙන්නේ නැත්ද අපිට? මොහොතින් ස්පර්ශය වෙනස් වෙනවා. මොහොතින් විඳීම වෙනස් වෙනවා. මොකද මොහොතින් ඇහත් වෙනස් වුණා, රූපෙත් වෙනස් වුණා, විඥානයත් වෙනස් වුණා. මේ වගේ හැම මොහොතකම වෙනස් වීම තියෙනවා. ඉතින් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේක නුවණින් විමසනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙහෙමයි හිතන්නේ කොහොමද සිහි කරන්නේ? ගිනිගත්තු යකඩ උලකින් කන අතුල්ලන්න ඕනේ නෑ. එයා සිහි කරනවා කනත් අනිත්‍යයි. ශබ්දයත් අනිත්‍යයි. විඥානයත් අනිත්‍යයි. කනේ ස්පර්ශයත් අනිත්‍යයි. කනේ ස්පර්ශයෙන් හටගන්න සැප වේවා, දුක් වේවා, උපේක්ෂා වේවා යම් කිසි විඳීමක් හටගන්නවද? එයත් අනිත්‍යයි කියලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් නුවණින් විමසනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ওই විදිහට නුවණින් විමසද්දී අර නිමිත්ත ආශ්‍රයේ පවතින විඥාණය වෙනස් වෙලා යනවා. සියල්ලෝම සුගතියේ ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා යමෙකුට සද්ධානුසාරී නම් යමෙක් සද්ධානුසාරී නම් ඒගොල්ලෝ සතර අපායේ යනවාද? නෑ. සබ්බේතේ සග්ග පරායනෝ. හැම දෙනෙක්ම ස්වර්ග පරායන වෙනවා කියන්නේ හැම දෙනාම සුගතියේ උපදිනවා. යමෙක් සෝතාපන්න වුණොත් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගත්තොත් එයා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ කොහොමද? සතර අපායෙන් සදහටම නිදහස් වෙච්ච එක්කෙනෙක්. සතර අපායේ උපදින්නේ නැහැ. අපට පේනවා ඒ විඥාණය මාර්ගඵලලාභින්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තු කෙනෙකුගේ විඥාණය. අර පෘථග්ජන කෙනෙකුගේ විඥානයේ විදියට අනතුරුදායක විදියට සකස් වෙන්නේ නැහැ. නාසය තුලින් අනිත්‍ය මතු කර ගනිමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තියුණු ආයුධයකින් තියුණු නියනකින් නහය අතුල්ල ගන්න එක පැත්තකින් තියන්න. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා නහයත් අනිත්‍යයි. ගඳ සුවඳත් අනිත්‍යයි. නාසයේ විඥානයත් අනිත්‍යයි. නාසයේ ස්පර්ශයත් අනිත්‍යයි. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා වූ යම් සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා මේ විඳීමත් අනිත්‍යයි. දැන් බලන්න මේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා විමසන්නේ කුමක් ගැනද? අනිත්‍යයි කියන කාරණාව ගැන. එතකොට එයා තමාගේ ජීවිතයේ අනිත්‍යත් බලනවා. බාහිර අනිත්‍යත් බලනවා. මේ විදිහට නුවණින් බලද්දි බලද්දි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ අනිත්‍ය ලෝකයේ මේ අනිත්‍ය වීම වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ අනිත්‍ය වීම කෙරෙහි ඒ තුලම ඇලිලා වැඩක් නැහැ. ගැටිලා වැඩකුත් නැහැ. මේ කෙරෙහි අපේක්ෂාවෙන් ශෝක කරලා වැඩක් නැහැ. එහෙනම් නියම විදිහට අනිත්‍ය අවබෝධ වෙන එක්කෙනාට ඇතිවන්නේ මොකක්ද? දරා ගැනීමේ ශක්තිය. අටලෝ දහමට නොවේ කම්පා දැන් ඔබ දන්නවා අනිත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කරපු එක්කෙනාට කියන්නේ රහතන් වහන්සේ කියලා. අනිත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත් රහතන් වහන්සේට කියනවා නමක් තාදී කියලා. තාදි කියන්නේ අෂ්ටලෝක ධර්මයට කම්පා නැති. අෂ්ටලෝක ධර්මය කියන්නේ මොකක්ද? ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. මේකට තමයි සියලු ලෝක සත්වයා කම්පා වෙවි ඉන්නේ. කෙනෙකුට එක්කෝ ලාභයක් ලැබුණාම ලාභය අභියසයා කම්පා වෙනවා. නොමග යනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකට කම්පා වෙවි ඉන්නවා. සූප ව්‍යංජන සහිත ඇල්හාලේ බතටත් ඔච්චම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කොයි තරම් වෙනස්ද කියලා ඔබට මතක ඇති එක අවස්ථාවක වේරංජා කියන ගමේ වස් වැසුවා. බුදුරජාණන් වහන්සේයි රහතන් වහන්සේලායි චාරිකාවේ වඩිද්දී වේරංජා කියන ගමේ බ්‍රාහ්මණය ආරාධනා කළා ඒ ගමේ වස් වසන්න. ඒත් එයාට අමතක වුණා. ඊට පස්සේ මොකද වුනේ? වස්වසපු කාලේ දාන්නේ නැහැ. වැහි කාලේ අශ්ව වෙළඳාම යන පිරිසක් එතන හිටියා. මොකද උනේ මේ ස්වාමින් වහන්සේලාට යවහල් දුන්නා. එතෙන්ට තමා පිණ්ඩපාත වැඩියේ. වැස්ස කාලේ ඒගොල්ලොත් එතන තමයි හිටියේ. ස්වාමින් වහන්සේලා වැඩියා යවහල් මිටක් පාත්‍රයට දානවා. ඉතින් ඒක අරගෙන ඇවිල්ලා වතුරේ පෙඟෙන්න දාලා අඹරනවා. ඊට පස්සේ පොඩි වංගෙඩි වල දාලා කොටනවා. රහතන් වහන්සේලා කොටලා පොඩි ගුලියක් වළඳනවා. ආනන්ද හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා මෝල් ගැටෙන ශබ්දයක් ඇහෙන්නේ මොකක්ද කියලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස භික්ෂූන් වහන්සේලා යවහා ලඹරලා වළඳනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සාදු සාදු ආනන්ද මේ කුල පුත්‍රයෝ දුෂ්කර දේ ජය ගන්නවා. ඒ කියන්නේ යවහල් අඹරල වළඳනවා. ලුණුත් නෑ. අඹරල වළඳන්නේ දුකෙන්ද? අමුතු සතුටකින්ද? එහෙනම් ආර්ය ශ්‍රාවකෙන් ලාභයට කම්පා වෙන්නෙත් නෑ. අලාභයට කම්පා වෙන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා අනාගතයේදී දැනගත්තොත් රහතන් වහන්සේලා මේ වගේ වැළඳුවේ කියලා අනාගතයේ උදවිය සූප ව්‍යංජන සහිත ඇල්හාලේ බතටත් උච්චම් කරાવી. ඇයි මේ ලෝකයේ මිනිසයා ආහාරයට කම්පා නොවි ඉන්නේ කුමක් අවබෝධ වීමෙන්ද? අනිත්‍ය අවබෝධ වීමෙන්. සමහරුන්ට ප්‍රශංසා ලැබෙනකොට ආපු ගමන මතක නෑ. ඒ කීර්ති ප්‍රශංසා එක්ක වෙන වෙන පාරවල් හදා ගන්නවා. වෙන වෙන ගමන් හදා ගන්නවා. කීර්ති ප්‍රශංසාවලට රැවටෙනවා. රැවටිලා Taman ඉහලින් සලකනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පේනවා ඒ කීර්ති ප්‍රශංසාත් අනිත්‍යයි. සමහරු නිന്ദා අපකීර්ති එනකොට කම්පා කරනවා. ඒවත් අනිත්‍යයි. ඔබේ පුතාත් බේරා ගන්න. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සම්බන්ධ වුණා. එතකොට උන්වහන්සේලාගේ ශිෂ්‍ය පිරිස් මහාන වෙන්න ගත්තා. මහාන වෙන්න ගත්තාම ධර්මයට විරුද්ධ පිරිසට මේක ඔරොත්තු දුන්නේ නැහැ. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටික පිරිස් මොකක්ද කරන්න ගත්තේ? නින්දා අපහාස කරන්න ගත්තා. ආගතෝසෝ මහා සමනෝ මග දානං ගිරිබ්බජං සංජේය කෝ නයිත්වාන කිංසු දානි නයිසුති මේ කඳුවලල්ලේ මහා ශ්‍රමණයන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා දැන් සංජයගේ පිරිසත් අරගෙන ගියා දැන් ඉතින් කවුරුනම් ඇන්න යාවිද නින්දා අපහාස කරන්න ගත්ත භික්ෂූන් වහන්සේලා පිඬු සිඟා වඩිනකොට බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීනි හරි වැඩේනේ පිඬු සිඟා වඩින්න විදිහක් නැහැ. පිඬු සිඟා වඩිද්දි මිනිස්සු බනිනවා. මේ තරුණ ළමයි එක්කගෙන ගිහිල්ලා මහාන කරනවා කියලා. කරුණු දන්න අයට කවර කතාද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගාතාව දෙන්න කියලා පිළිතුර විදිහට. මොකක්ද නයන්ති වේ මහාවීරා සද්දම්මේන තථාගතා ධම්මේන නයමානානං කාය වුසෝ විචානතා මහාවීර වූ තථාගතයන් වහන්සේලා සද්ධර්මයෙන් ඔක්කොම කැඳවා ගන්නේ ධම්මේන ණය මානානං ධර්මයෙන් කැඳවා ගනිද්දී කාඋසෝයා විචානතා කරුණු දන්න අයට කවර කතාද මේ උත්තරෙන් නිශ්ශබ්ද වුණා සියලු දෙනාම එතකොට අපට පේනවා අටලෝ දහමෙන් කම්පා නොවී ඉන්නේ කුමක් අවබෝධ වීම නිසාද අනිත්‍ය අවබෝධයෙන් තමයි ඒක වෙන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි මේ කයට පහස ලැබුණට පස්සේ ඒ පහසට කිජු වෙච්ච විඥාණය පවත්වනවාට වඩා තියුණු සැතකින් මේ කය රැහැලා දාන එක හොඳයි. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හිතනවා ඒක එහෙම නොවුනාවේ. ඒක වැඩක් නෑ. ඒකාන්තයෙන්ම මේ කයත් අනිත්‍යයි. පහසත් අනිත්‍යයි. කයේ විඥානයත් අනිත්‍යයි. කයේ ස්පර්ශයත් අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් හටගන්නවා නම් සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, යම් විඳීමක් ඒකත් අනිත්‍යයි කියලා නුවණින් විමසන්න කියනවා. නුවණින් මෙනෙහි කරන්න කියනවා. හිත ගැන මෙහෙම හිතන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නිදාගන්න එක පැත්තකින් තියන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මම මේකමයි හිතන්නේ මනෝ අනිච්චෝ මනසත් අනිත්‍යයි ධම්මා අනිච්චා මනසට සිතෙන අරමුණු අනිත්‍යයි මනෝ විඥානං අනිච්චං මනසේ විඥානයත් අනිත්‍යයි මනෝ සම්පස්සෝ අනිච්චෝ. මනසේ ස්පර්ශයත් අනිත්‍යයි. මනසේ ස්පර්ශයෙන් උපදිනවා නම් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂා වේදනාවක් ඒකත් අනිත්‍යයි. අන්න ඒ විදිහට කියනවා ආර්ය ශ්‍රාවකයා විමසන්නේ. දැන් බලන්න පෘ탁ජනයාගේ ආර්ය ශ්‍රාවකයාගේ වෙනස පෘ탁ජනයා රූපයට මුසපත් වෙනවා. එතනින් එහා දෙයක් කරන්න දන්නේ නැහැ. කනෙන් අහන ශබ්දයට මුසපත් වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳට මුසපත් වෙනවා. දිවට දැනෙන රසයට මුසපත් වෙනවා. කයට දැනෙන පහසට මුසපත් වෙනවා. පෘථග්ජනයාට ඒක ඉක්මවා යන්න බෑ. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයාගේ විඤ්ඤාණය තියෙන්නේ අර මුසපත් වෙච්ච අරමුණ තුල තමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විඥාණයෙන් කරන්න තියෙන කරුණු දෙකයි කියනවා. එක්කෝ නිරයේ උපත කරා යනවා නැතිනම් තිරිසන් යෝනියේ උපත කරා යනවා. ක්ෂණික කෝපය සිත යට කරන හැටි. එහෙනම් පින්වතුනි දැන් චුට්ටක් හිතන්න අපි සංසාරේ ගත කරපු ජීවිතවලදී ඥාති වෙච්ච අය, සහෝදර දෙමව්පියෝ වෙච්ච අය කොයි තරම්නම් නිරයේ ඇද්ද? කොයි තරම්නම් පිරිසක් තිරිසන් අපායේ ඇද්ද? අපි දන්නේ නැහැ. අපිට පේන්නේ මේ ලෝකෙ විතරනේ. අපි දන්නේ මේ ලෝකෙ විතරයි. අපි දැන් මැරෙනකොට අපේ පුද්ගලික ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඉවරයි. අපිට දැන් හිතාමතා යමක් මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මේවා අතාරින්න ඕනේ කියලා කරන්න පුළුවන්. නමුත් මේ විදියට කරන්න පුළුවන් කමක් නැහැ මරණාසන්න වෙනකොට. එතකොට කරන්න පුළුවන් හැදිච්ච දෙයට මුහුණ දෙන එක විතරයි. ඒක මේ වගේ එකක්. ඔන්න දැන් අපි ගමු කෙනෙකුට අධික කෝපයක් එනවා. ඒ කෝපය විසින් එයාව යට කරනවද නැද්ද? ඒ වෙලාවට එයා අනුන් කියන දේ අහන්නේ නැහැ. දෙන අවවාදය හිතාගන්න බෑ. ඊළඟට Taman ගන්න හදන තීරණයේ බරපතලකම තේරෙන්නේ නැහැ. හිතිච්ච එක කරනවා. මේ ජීවත් වෙලා ඉඳිද්දි වීරිය පවත්වන්න පුළුවන්කම තියෙති. නුවණින් කල්පනා කරන්න පුළුවන්කම තියෙති. මනස එච්චර කෝපෙන් මුසපත් වෙනවා නම් කිනවා නම් මරණාසන්නයේදී අපේම ක්‍රියාවක් මතුවෙලා ඒ ක්‍රියාව විසින් අපිව යටපත් කරගත්තොත් සෙවණැල්ලෙන් වැසී යන මිනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒක මෙහෙමයි වෙන්නේ කියලා. ඔන්න කෙනෙක් ඉන්නවා ගේක පිළිකන්නේ වාඩි වෙලා. එතකොට ඉර එක පැත්තකින් බැහැගෙන යනවා. ඉර බැහැගෙන යනකොට ගෙයි හෙවණැල්ල අර පිළිකන්නේ වාඩි වෙලා ඉන්න එක්කෙනාව වහ ගන්නවා. අන්න ඒ වගේ කියනවා අපි කරන්නා වූ කර්මය අපිව වහගන්න එක. එතකොට මේකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට පමණයි. බොහෝ දෙනෙක් හිතන්නේ මෙහෙමයි. මට ප්‍රශ්නයක් නෑ ඕක. මම විසඳ ගන්නම් ඕක. ඕක මට හිතෙන තරම් බරපතල එකක් නෙමෙයි. මට ඕක විසඳ ගන්න පුළුවන්. නමුත් ඕක විසඳ ගන්න පුළුවන් කිය කියා මොකද වෙන්නේ? අප්‍රමාදී වෙනවාද ප්‍රමාදී වෙනවාද? ප්‍රමාදී වෙනවා. අන්තිමට ධර්ම මානසිකාරයේ හිතන්න බැරි විදිහට ඊළඟට සිහිය පිහිටුවා ගන්න බැරි විදිහට වීරිය පිහිටුවා ගන්න බැරි විදිහට සිත සකස් වෙච්ච වෙලාවට මෙයාට කරන්න කිසිම දෙයක් නැහැ. සිහි නුවණ තියෙන වෙලාවේ මේක කරන්න ඕනේ. එහෙමනම් දැන් තමයි අපිට සිහිය නුවණ තියෙන වෙලාවේ තමයි අපි මේවා පුරුදු කරන්න තියෙන්නේ. දියුණු කරන්න තියෙන්නේ. පින්වතුනි, එහෙමනම් හොඳට මතක තියාගන්න ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මය දේශනා කළේ කොච්චර පැහැදිලිවද කියන එක අපිට පෙන්නවා ආදිත්ත පරියාය සූත්‍රයේදී. ශ්‍රුතවතාරි ශ්‍රාවකයාට හිතන්න කිව්වා මේ ආයතන 6 ගැන. කොහොමද හිතන්නේ? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇසේ විඥානය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, කනේ විඥානය අනිත්‍යයි, කනේ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි. නාසය අනිත්‍යයි. ගඳ සුවඳ අනිත්‍යයි. නාසයේ විඥානය අනිත්‍යයි. නාසයේ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි. දිව අනිත්‍යයි. රසය අනිත්‍යයි. දිවේ විඥානය අනිත්‍යයි. දිවේ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි. කය අනිත්‍යයි. පහස අනිත්‍යයි. කයේ විඥානය අනිත්‍යයි. කයේ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි. මනස අනිත්‍යයි. අරමුණු අනිත්‍යයි. මනසේ විඥානය අනිත්‍යයි. මනසේ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි. මෙහෙම දැක්කොත් ඔය ටික හරියට කළොත් මෙන්න බලන්න වෙනදී දැන් ඔය අනිත්‍ය විමසද්දි විමසද්දි වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඇයි මේක කරන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සීලය දන්නේ නැද්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සීලය වඩන්නේ මාර්ගාංගයක් විදියට. සමාධිය වඩන්නේ මාර්ගාංගයක් විදියට. ප්‍රඥාව වඩන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නමයි. හැබෑම කලකිරීම ඇති වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේක තියනවා ඒවම් පස්සං භික්කවේ සුතවා අරිය ශාවකෝ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදියට නුවණින් බලද්දී ඇස කෙරෙහි කලකිරෙනවා, රූප ගැන කලකිරෙනවා, විඥාණය ගැන කලකිරෙනවා. ස්පර්ශය ගැන කලකිරෙනවා. වේදනාව ගැන කලකිරෙනවා. මොකක් ගැනද කලකිරුනේ? දුක ගැනයි කලකිරුනේ. කන ගැන කලකිරෙනවා, ශබ්ද ගැන කලකිරෙනවා, කනේ විඥාණය ගැන කලකිරෙනවා, කනේ ස්පර්ශය ගැන කලකිරෙනවා. කනේ ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව ගැන කලකිරෙනවා. මොකක් ගැනද කලකිරුනේ? දුක ගැනයි කලකිරුනේ. නාසය ගැන කලකිරෙනවා, ගඳ සුවඳ ගැන කලකිරෙනවා, නාසයේ විඥාණය ගැන කලකිරෙනවා, නාසයේ ස්පර්ශය ගැන කලකිරෙනවා, නාසයේ ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව ගැන කලකිරෙනවා. මොකක් ගැනද කලකිරුනේ? දුක ගැනයි කලකිරුනේ. දිව ගැන කලකිරෙනවා, රස ගැන කලකිරෙනවා. දිවේ විඥාණය ගැන කලකිරෙනවා, දිවේ ස්පර්ශය ගැන කලකිරෙනවා. දිවේ ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව ගැන කලකිරෙනවා. මොකක් ගැනද කලකිරුනේ? දුක ගැනයි කලකිරුනේ. කය ගැන කලකිරෙනවා, පහස ගැන කලකිරෙනවා, කයි විඥාණය ගැන කලකිරෙනවා, කයි ස්පර්ශය ගැන කලකිරෙනවා, කයි ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව ගැන කලකිරෙනවා. මොකක් ගැනද කලකිරුණේ? දුක ගැනයි කලකිරුණේ. මනස ගැන කලකිරෙනවා, අරමුණු ගැන කලකිරෙනවා, මනසේ විඥාණය ගැන කලකිරෙනවා, මනසේ ස්පර්ශය ගැන කලකිරෙනවා, මනසේ ස්පර්ශයෙන් නැතිවෙන වේදනාව ගැන කලකිරෙනවා. මොකක් ගැනද කලකිරුණේ? දුක ගැනයි කලකිරුණේ. නොඇලෙන සිත දුකින් නිදහස් දුක හටගන්න හේතු වෙච්ච දේ නැති වෙනවා මොකක්ද ඒ තණ්හාව මේකේ තියෙනවා කලකිරුණාම මොකද්ද වෙන්නේ නිබ්බින්දං විරජ්ජති කලකිරුණාම ඇලෙන්නේ නැතිව යනවා මතක තියාගන්න අපි මේ ඒවා කෙරෙහි ඇලිලා ඉන්නවා නම් ඇලිලා ඉන්නේ ඒ කෙරෙහි කලකිරී නැති නිසයි. කලකිරුණා නම් ඇලෙන්නේ නැහැ. අපි කලකිරුණා නම් ඇසට ඇලෙන්නේ නැහැ. කනට ඇලෙන්නේ නැහැ. අපි කලකිරුණා නම් නාසයට ඇලෙන්නෙත් නැහැ. දිවට ඇලෙන්නෙත් නැහැ. කයට ඇලෙන්නෙත් නැහැ. මනසට ඇලෙන්නෙත් නැහැ. නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති ඇලෙන්නේ නැති වුණාට පස්සේ එයා ඒ ඇල්මෙන් බැහැර වෙනකොට එයා ටික ටික නිදහස් වෙනවා. එයා එහෙනම් නිදහස් වෙනවා ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් නිදහස් වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලින් නිදහස් වෙනවා. ඇසේ විඥාණයෙන් කනේ විඥාණයෙන්, නාසයේ විඥාණයෙන්, දිවේ විඥාණයෙන්, කයේ විඥාණයෙන්, මනසේ විඥාණයෙන් නිදහස් වෙනවා. ඇසේ ස්පර්ශයෙන්, කනේ ස්පර්ශයෙන්, නාසයේ ස්පර්ශයෙන්, දිවේ ස්පර්ශයෙන්, කයේ ස්පර්ශයෙන්, මනසේ ස්පර්ශයෙන් නිදහස් වෙනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා. කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා. නාසයේ ස්පර්ශයෙන් හටගත් විඳීමෙන් නිදහස් වෙනවා. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා. කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා. මානසික ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා. බැඳීම් රහිත වෙනවා. අහස වගේ වෙනවා. නිදහස් වෙනවා. විමුත්තස්මින් විමුත්තම්ති ඥානං හෝති. නිදහස් වුණා නම් නිදහස් වුණා කියලා අවබෝධය ඇති වෙනවා. ඒක තමයි අරහත්වය. මේ ජීවිතයේ අත්දැකිය හැකි ධර්මයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එහෙම කෙනාට මේ නිවන් මඟ ඒ ජීවිතය තුලම සම්පූර්ණ වුණා කියලා. ආර්ය ෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වුණා කියලා දැනගන්නවා. දැන් මේ කතා කරන ධර්මය මේ ජීවිතයේදී අපිට යන්තමින්වත් අත්දකින්න බැරි එකක්ද? පුළුවන්. මේ ජීවිතයේදී යන්තම් හරි අත්දැක්කොත් එයා සද්ධානුසාරී වෙනවා. යන්තමින් හරි ඊට වඩා ගැඹුරින් හරි අත්දැක්කොත් එයා ධම්මානුසාරී වෙනවා. එයා යථාර්ථවාදීව අත්දැක්කොත් සෝතාපන්න වෙනවා. තවත් ගැඹුරට අත්දැක්කොත් සකදාගාමී වෙනවා. තවත් ගැඹුරට අත්දැක්කොත් අනාගාමී වෙනවා. පරිපූර්ණ වශයෙන් මද්දුටුවොත් අරහත්වයටපත් වෙනවා. නිරයේ ගිහින් ශෝක කරන්න ඉඩ තියන්න එපා. අන්න අපට පේනවා කරන්න තියෙන්නේ මොකක්ද? මාර්ගයක් පුරුදු කිරීමක්. මාර්ගයක් ගමන් කිරීමක්. නැත්නම් අපිට මේ බුද්ධ ශාසනයත් අපි අතින් මගහැරිලා යයි. බුදුරජාණන් වහන්සේ වදාළේ කනෝ වෝමා උපජ්ජග කනතීතා සෝචන්ති නිරයම්පි සමප්පිතා මේ ලැබිච්ච ෂණ සම්පත්තිය මගහැරෙන්න දෙන්න එපා. මේ ක්ෂණ සම්පත්තිය මගහැරිච්ච අය නිරයේ ඉපදිලා ශෝක කරනවා. අනේ අපි බුදුවරුන්ගේ ශාසනවල ඉපදිලා නිකන් හිටියා කියලා. ඇයි නිරයේ ඉපදුනාම පේනවනේ අපි කොහෙන්ද ආවේ මොනවද කළේ කියලා අහිමි උනේ මොනවද කියලා ඔක්කොම පේනවා. අනේ අපිට මේ ඔක්කොම නැති වුණානේ කියලා මේ ශාසනයට ඇතුළු වුණා නේද? තිසරණයට පැමිණියා නේද? ධර්මයේ හැසිරුණා නේද? ගෞතම බුදුරජාණන් වහන්සේව අතහැරලා අපි කොහෙද ගියේ කියලා පස්සේ පසුතැවෙන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ දිහා බලනකොට අපිට මේ ධර්මය කරා යන්න පුළුවන්. එහෙමනම් මේ අපේ විඥාණය ඇසෙන් රූප දැකලා ආස්වාදයට ගිජු වෙලා පවත්වන්න හොඳ නෑ. කනේ විඥාණය, නාසයේ විඥාණය, දිවේ විඥාණය, කයේ විඥාණය, මනසේ විඥාණය අරමුණු ආශ්වාදයේ ගිජු වෙලා පවත්වනව වෙනුවට අපි මොනවද කරන්න තියෙන්නේ? යථාර්ථය අවබෝධ කරගන්න එකයි. ඉතින් ඒ නිසා අපි කවුරුත් කල්පනා කරන්න ඕනේ යථාර්ථය අවබෝධ කරගන්න එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සූත්‍ර පහද මේ ආදිත්ත පරයාය සූත්‍රය හොඳට තේරුම් අරගෙන මතක තියාගන්න ඕනේ. මොකද බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ට දේශනා කරලා තියෙන්නේ සූත්‍ර පහක් විතරයි කියලා. කරණීය මෙත්ත සූත්‍රයයි, රතන සූත්‍රයයි, මහා මංගල සූත්‍රයයි, සිඟාලෝවාද සූත්‍රයයි, වසල සූත්‍රයයි. වෙන මොකුත් නැහැ. මිහිඳු හාමුදුරුව ලංකාවට ඇවිල්ලා දේශනා කළේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය විතරයි. ඒක මිහිඳු හාමුදුරුවන්ගේ එකක් කියලා හිතාගෙන ඉන්නේ. ඒක කාගේ එකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක්. ඔය පොඩ්ඩ විතරයි මිනිස්සු දන්නේ. මිසදිටුවන්ගෙන් ප්‍රවේසම් වෙමු. මේ බුද්ධ දේශනා අපි හොඳට ඉගෙන ගන්න ඉගෙන ගන්න තමයි අපිට ස්වාධීන වෙලා මේ එක එක්කෙනාගේ කයි කතන්දරවලට හසු වෙන්නේ නැතිව කේන්දරවලට අහු වෙන්නේ නැතිව නැකැත්වලට අහු වෙන්නේ නැතිව මිත්‍යා දෘෂ්ටිවලට අහු වෙන්නේ නැතුව අපි පැහැදිලිවම තිසරණියේ පිහිටලා ස්වාධීනව නැගී සිටින්න පුළුවන් වෙනවා උතුම් වූ චතුරාර්ය සත්‍ය තුල රැඳී සිටින්න පුළුවන් වෙනවා අටලෝ දහමට කම්පා නොවි ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මේ සියලු දේ කරන්න පුළුවන් වෙන්නේ පිටස්තර ශාසනයක නෙවෙයි. එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදීමයි. එහෙනම් අපි කවුරුත් අදිටන් කරගනිමු. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ බුදු සසුන තුලම ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවක දරුවන් බවට පත්වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියලා. සාදු සාදු සාදු